ඊළඟට තව තියද? එහෙම එහෙමයි හඳුනේ. Zoom එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. යම් කෙනෙකුට හේතුඵල ධහමට අනුව තණ්හාව උපාදානය නිරුද්ධ කළ හැකි වන්නේ අවිද්‍යාව දුරු කිරීමෙන් බව අසා ඇත. එතකොට ස්වාමින් වහන්සේ අවිද්‍යාව ප්‍රහීන කරන්නේ අප විසින් ප්‍රායෝගිකව එදිනදා ජීවිතයේ පුරුදු පුහුණු කළ පමණින් නොව තවද විදර්ශනා භාවනාව වඩන්නට යොමු වුණොත්ින්ද එසේ ප්‍රායෝගිකව එදිරිදා ජීවිතයට පුහුණු කළ හැක්කේ කොහොමද ගලපා ගන්නේ කෙසේද කියා උදාහරණයක් සහිතව පැහැදිලි කර දෙනසේක්වා දැන් දෛනික ජීවිතයේදී අපි දේවල් ප්‍රායෝගිකව පුහුණු කරන ප්‍රමාණය ඉක්මවා අපි විදර්ශනාවකට යා යුතු වෙනවා. හැබැයි විදර්ශනාව හරියට ප්‍රගුණ කරගත්තාම ඒක දෛනික ජීවිතයට යොදා ගන්න පුළුවන්. එතකොට එහෙම යොදාගන්නේ කොහොමද ගලපගන්නේ කොහොමද කියන එක තමයි අහන්නේ. දැන් අපි උදාහරණයක් හැටියට මුලිනුත් සිහිපත් කළා. දැන් සාමාන්‍යයෙන් අපට කය පිළිබඳව අපි යම් ප්‍රමාණයකට දේවල් දන්නවා. හැබැයි වෛද්‍ය විද්‍යාව හදාරන ශිෂ්‍යෙක් අපට වඩා කය පිළිබඳව අධ්‍යයනය කරලා තියෙනවා. මොකද ඒක ඒ තනත්තාගේ අධ්‍යයනයේහි කොටසක් හැටියට ඔහු අධ්‍යයනය කරලා තියෙනවා. කාය විද්‍යාව. එතකොට අපට වඩා වැඩි වැටහීමක් පුළුල් වැටහීමක් ඔහුට ඒ සම්බන්ධව තියෙනවා. එතකොට මේ අධ්‍යයනය කළාට පස්සේ ඔහුට පුළුවන් දෛනික ජීවිතයේ ඔහුගේ රැකියාව, ඔහුගේ වෘත්තිය හැටියට වෛද්‍ය වෘත්තිය තෝරා ගත්තහම දැන් අර කාර්ය බහුල ජීවිතයේ ඔහු අර රෝගීන් අධ්‍යයනය කරනවා. ගෙදර ප්‍රශ්නක් තියෙනවා, දරුවන්ගේ ප්‍රශ්නක් තියෙනවා, ආර්ථිකය ගැනත් හිතන්නට ඕන, තව යෙදිච්ච වගකීම් යුතුකම් තියෙනවා, පන්සලේ කටයුතු තියෙනවා. දැන් මේ වෙලාවට මේ ටික ඔක්කොම ඉවර කරලා යන්නත් ඕන. දැන් මෙහෙම ලොකු කලබල ගොඩක් අස්සේ ඔහු මේ කටයුත්ත කරගෙන යනවා වෙන්න පුළුවන්. හැබැයි කරගෙන ගියා වුණාට රෝගියා පරීක්ෂා කරනකොට ඒ රෝගියාගේ රෝගය පිළිබඳව විමසනකොට දැන් මේ වෛද්‍යවරයා කල්ලාතුව අර කාය විද්‍යාව ගැන හොඳට ගැඹුරින් හදාarලා තියෙන නිසා අර රෝගියා කියන කියන කාරණා අනුව වෛද්‍යවරයාට අර කොච්චර කාර්යබහුල වුණා මේ මේ තනත්තාගේ කයට මොකද වෙලා තියෙන්නේ කොතනද ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද මූල හේතුව කියන ටික සාමාන්‍ය කෙනෙකුට වඩා ගැඹුරින් වැටහෙන්න ගන්නවා අර වෛද්‍යවරයාට. කොහොමත් නිසාද? එයා වෛද්‍ය විද්‍යාව පිළිබඳව, ඒ කාය විද්‍යාව පිළිබඳව කල්ැතුව හොඳට ගැඹුරින් හදාarලා තියෙන නිසා. එතකොට අන්න ඒ වගේ අපි උත්සාහ කරන්න ඕන යම් කාලයක් අරගෙන කය පිළිබඳ විදර්ශනා ගන්න. දැන් ඒ වෛද්‍යවරයෙක් හැටියට පුහුණු වෙන කෙනා කාය විද්‍යාව අධ්‍යයනය කරන්නේ විමුක්ති මගට උපකාර වෙන විදිහෙන් නෙමෙයිනේ. ඔහුත් එක්තරා අධ්‍යයනයක් තමයි කරන්නේ. නමුත් ඒක භෞතික විද්‍යාව පිළිබඳ අධ්‍යයනයක්. එතකොට අපේ අධ්‍යයනයේ වීත්තේ ධර්ම පිළිබඳ අධ්‍යයනයක්. ඒ කියන්නේ හේතුඵල වශයෙන් මේවා හිතෙන සම්බන්ධය, ඊළඟට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට නතු වෙන හැටි, ඊළඟට චතුරාර්ය සත්‍ය වශයෙන් හඳුනා ගන්නා හැටි, ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බෙදා බලන හැටි මේ විදිහේ අධ්‍යයනයක් තමයි අපි කරන්නේ කය සම්බන්ධව. එතකොට ඒ අධ්‍යයනය හොඳට ගැඹුරින් ප්‍රගුණ කළාම, එතකොට ඒ ටික කරන හැටි තමයි අර කායानुපස්සනා සතිපට්ඨානේ 14 ආකාරයකින් විස්තර කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට ওই 14 ආකාරයෙන් අපේ කය පිළිබඳව අපි ගැඹුරින් පුහුණු කළාම කාලාන්තරයක් තිස්සේ ඒතනත්තාට කාර්ය බහුල අවස්ථාවක උනත් දැන් දරුවන්ගේ වැඩක් තියෙනවා බිරිඳගේ වැඩක් තියෙනවා කාර්යාලයේ වැඩක් තියෙනවා එතකොට ආර්ථික ගැටලුත් තියෙනවා දැන් මේ ඔක්කොම අතරතුරේ ඔහු ක්‍රියාත්මක වෙනවා ක්‍රියාත්මක වුණාට ඔහුට කය ගැන අවධානය යොමු කළ සැනින්ම අර දීර්ඝ කාලයක් හොඳට ගැඹුරු විදර්ශනාවක් හැටියට කය පිළිබඳව ඥානය ප්‍රගුණ කරලා තියෙන නිසා ඔහුට මේ සියලු කටයුතු කරනකොට ඔහුගේ කය ක්‍රියාත්මක වෙන විදිහ ගැන අන් අයට වඩා හොඳ අවධානයක් ඔහුට පවතිනවා. හොඳ ගැඹුරු වැටහීමක් ඇතුවයි ඔහු ඒ කටයුතු කරන්නේ. ඒ නිසා දැන් වෙන කෙනෙක් ඒ කාර්ය බහුල වෙනකොට අවශ්‍ය වෙලාවට ආහාර ගන්නෙ නැතුව සමහරලාට අම්ල පිත්ත ඒ කියන්නේ ગેස්ට්‍රයිටිස් මතුවෙනවා ඊළඟට අවශ්‍ය විදිහට වතුර බොන්න නැතුව මුත්‍රා රෝග හැදෙනවා ඊට පස්සේ අවශ්‍ය විදිහට කය පරිහරණය කරනවා වෙනුවට අනවශ්‍ය විදිහට කය පරිහරණය කරලා පේසි ඉරෙනවා ඊළඟට කලබලෙන් නැගිටින්න ගිහිල්ලා අතපය වැදිලා අතපය කැඩෙනවා ඔළුව කොහේ හරි වැදිලා ඔළුව පුපුරනවා ඊට පස්සේ කකුල තියෙන තන හරියට අවධානය නැති නිසා ඒක ලිස්සලා ගිහිල්ලා ඇදගෙන වැටෙනවා. දැන් මේ කාර්ය බහුල වෙච්ච ගම වෙන කෙනෙකුට ඔය වගේ ඇබැද්දි ගොඩක් වෙන්න පුළුවන්. හැබැයි කායानुපස්සන සතිපට්ඨානේ හරියට ප්‍රගුණ කරපු කෙනා කොච්චර කාර්ය බහුල වුණත් ඒතනත්තා අර කය ගැන පුහුණු කරන ලද අවදිමත් බවක් තියෙන නිසා එය ඔහුට උදව් වෙනවා ඒ අර වාඩි වෙලා ඉන්නකොට අපි කය ගැන අවධානය යොමු කරපු පමණින් මේක කරන්න බැරි වුණාට ඒ පුහුණුව ඔහුට සහායක් වෙනවා මේ කාර්ය බහුල අවස්ථාවේදී කයට අන්තරායක් නොවි කය සැහැල්ලුවේ පවත්ව ගන්න. ඉතින් ඒ පිළි ඒ වගේම එතනත්තා සිත පිළිබඳව දිගු කලක් ප්‍රගුණ කළා නම් එතකොට දැන් මනෝවිද්‍යාව ඉගෙන ගන්න අය සිත පිළිබඳව යම් යම් ප්‍රමාණයකට අධ්‍යයනය කරනවා ඒ බටහිරින් හඳුන්වලා දීපු යම් යම් સિદ્ધාන්තත් එක්ක. එතකොට අපි සිත පිළිබඳව අධ්‍යයනය කරන්නේ බටහිර සංකල්පත් එක්කලා නෙමෙයි මේ සිතෙහි එක් එක් සිත් පිළිබඳව සරාගී සිත්, විතරාගී සිත්, සදෝෂ සිත්, විතදෝෂ සිත් වශයෙන් 16 ආකාරයකට සිත හඳුනා ගන්න හැටි බුදුහාමුදුරුවෝ දේශනා කළා. දැන් ඔය ක්‍රමය දීර්ඝ කාලයක් අපි පුහුණු කළාම අර දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ, කාර්යාලයේ වැඩ, ලෙඩ රෝග ආර්ථික ප්‍රශ්න මේ සියල්ලක් අතරේ කාර්යබහුලව අපි යෙදුණා වුණත් අපේ සිත වැඩ කරන විදිහ අපිට දැනෙන්න ගන්නවා පෙනෙන්න ගන්නවා ඒ ඒ වැඩ කරන අතරතුරේ කාර්ය බහුලත්වයත් එක්කලා අපේ මනසේ කෝපය මතුවෙන හැටි. ඒතර මේ ද්වේෂසිතක් නේද ඇති වෙන්නේ. ඊළඟට යම් යම් දේවල් වලට ඇලීම ඇති වෙන හැටි. ඒතකොට මේ රාගසිතක් නේද ඇති වෙන්නේ. මේවා පැහැදිලිව දැනෙන්න ගන්න. ඒතකොට සාමාන්‍ය පුද්ගලයෙකුට කාර්ය බහුල වුණාම ඒතනතර රාගසිතක්ද ද්වේෂසිතක්ද කියලා මොකක් වන්නිනව්වක් නැහැ. ඒකට නතු වෙලා ක්‍රියාත්මක වෙන හැරෙන්න. හැබැයි මේ චිත්තානුපස්සනාව හොඳට ප්‍රගුණ කළ තැනැත්තට කොයිතරම් කාර්ය බහුල වුණත් ඒ දෛනික ජීවිතේ අර තමන් ප්‍රගුණ කරපු දැනුම ඥාණය අරවත් එක්ක මුහු කරගන්න ඊළඟට ඔහු වේදනානුපස්සනාව හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් අර කාර්ය බහුල අවස්ථාවේ සුඛ වේදනා දුක්ඛ වේදනා උපේක්ඛා වේදනා ඇති වෙන හැටි කාය වේදනා ඊට පස්සේ මානසික සෝමනස්ස දෝමනස්ස ආදියන් ඇති වෙන හැටි එතනත්තට දැනෙන්න ගන්නවා ඊළඟට ධම්මානුපස්සනාව හොඳට ප්‍රගුණ කරලා තියෙනවා නම් ඒ කටයුතු කරන අතරතුරේම තමන්ගේ මනසේ නීවරණ ධර්ම මතුවෙන හැටි ඒවා දුරු කළ යුතු විදිහේ ඒවා මතුවෙන හේතු ප්‍රත්‍ය ඒ හැම දෙයක්ම ඔහුට දැන්න කාර්ය බහුලයි ඒ කාර්ය බහුලව ඔහු දෛනික ජීවිතේ කටයුතු කරන නමුත් අරව පුහුණු කරලා තියෙන නිසා ඒ අතර ඒවා ස්පර්ශ වෙන්න ගන්නවා ඒවා දැනෙන්න ගන්නවා ඒවා ගැන අවධානය යොමු වෙනවා ඊළඟට මෙතන සත්වයේ පුද්ගලික ආත්මයක් කියලා ගත යුතු දෙයක් නැහැ නේද? මෙතන තියෙන ස්කන්ධ ධාතු ආයතන සමූහයක් නේද කියන එක ඔහුට දැනෙන්න ගන්නවා. ඒක සිහිපත් වෙන්නට ගන්නවා. ඊළඟට බොජ්ජංග ධර්ම චතුරාර්ය සත්‍ය වශයෙන් කොහොමද මේක දැකිය යුත්තේ? පුහුණු කළ යුත්තේ කියලා ඔහුගේ අවධානය යොමු වෙන්න ගන්නවා. ඇයි ඒවා ඔහු කාලයක් හොඳින් පුහුණු කරලා තියෙන නිසා. ඉතින් අන්න ඒ විදිහට තමයි අපි දෛනික ජීවිතේ අපි දැන හඳුනා ගන්න ප්‍රමාණය ඉක්මවා යම්කිසි විදර්ශනාවක් අපි පුහුණු කරලා තිබ්බොත් ඒ විදර්ශනාව යලි අපට දෛනික ජීවිතයට ගේන්න පුළුවන්. ඒක තමයි හැබෑවට අපි කළ යුත්තේ. එහෙම නැත්නම් මේ වෙනම වෙලාවක් වෙන් කරගෙන වාඩි වෙලා ඒ වෙලාවට විතරක් මේ විදර්ශනා පුහුණු කරන එක නෙමෙයි. ඒක පුහුණුවක් විතරයි. ඒක ප්‍රායෝගිකව දෛනික ජීවිතයට අරන් එන්නට සමත් වුණොත් තමයි ඒ තැනත්තා දෛනිකව භාවනා කරන කෙනෙක් බවට පත් වෙන්නේ. දැන් අර අරුණ මනතුංග මහත්මයා උදාහරණ කිහිපයක් සිහිපත් කළේ. එහෙම හරියට පුහුණු කරනකොට ඒ දෛනික ජීවිතයේ කරන කටයුතු තුළ ඒ පහසුව, ඒ දැක්ම ඒ සැහැල්ලු බව ඒව අපිට ප්‍රායෝගිකව දැනෙන්න ගන්නවා.